ආනන්ද මහින්කන්ද මහත්මයා ප්‍රසවානන් තිරුවන් සරණයි මේ බොහොම පිං අදත් අපි අර බොහොම වටිනා කරුණු මේ සාමාන්‍යයෙන් අහන දේවල් තමයි ඔබ වහන්සේ ධර්ම දේශනාවලින් අපට ඇහෙන්නේ මේ චූටි චූටි කරුණු මේ හරිම වැදගත් දේවල් මේ සවන්නත මගේ මේ ප්‍රශ්නේ දැන් අපි අර ඔබ වහන්සේ මෙත්තාව ගැන සඳහන් කරන්නේ මෙත්තාව හැම වෙලාවෙම අනුන් සම්බන්ධ විය යුතුයි කියලා එතකොට දැන් අපි මෙත්තා භාවනාව වගේ කරනකොට බොහෝ දෙනෙක් අතරම මේ දැන් අපි අපි සාමාන්‍ය අපි දන්න ඔය මෙත්තා භාවනාවේ මුලින්ම Tamanට මෛත්‍රී කරගන්න ඊට පස්සේ Tamanගේ අම්මට තාත්තට මේ විදිහට දරුවන්ට එහෙම බිරිඳට යන්න පිටින් කියන්නේ ක්‍රමයක් තියෙනවනේ අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවනේ නමුත් අත්‍තරම සවන්නත් මට මේ මට මෙත්තා කරගන්න මේ <laughs> ඒ කියන්නේ එහෙම මට මට මේ මෙත්තාවක් ඇත්තටම නෙමෙයි මම පටන් ගන්න. සාමාන්‍යයෙන් මගේ භාවනාවකදී මම මෙත්තා භාවනා කරන අවස්ථාවකදී හැමලෑම මම බලන්නේ කුඟක් වෙලාට මාව මගේ යොමු වෙන්නේ මේ සතුරෙකුට. එහෙම නැත්නම් අහිතවත් පුද්ගලයෙකුට සතුරෙක් කියන්න බෑ. මේ ඩිස්ඇග්‍රීමන්ට්ස් හරි මොනවා හරි තියෙනලාට ඒ පුද්ගලයාගේ මනස සුවපත් වෙන්න, එහෙම නැත්නම් ධර්ම අවබෝධ වෙන්න. ඒ ආකාරයට තමයි මගේ එහෙම යන්නේ. එතකොට එතෙන්දී අර මම මට මෙත්තා කිරීමක් කියන එකක් කරන්නේ නැහැ. එතකොට මට මෙත්තාවක් එන්න වෙලාවකදී මං අතරම හිතන්නේ මගෙත් මේ ධර්මාබෝධයේ මනස දිනනවා වගේ දෙයකට තමයි යන්නේ. <laughs> ඒක ගැන පොඩ්ඩක් බහන්සරේ. වගේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් සමහරවිට. අතරම දැන් අපි මෙත්තාව ගැන කතා කරනවා සමහරට ඔබතුමා එදා ඉන්න නැතුව ඇති අපි ඔය ගැන කතා කළා. දැන් ඔය භාවනා ක්‍රමයක් සකස් කරනකොට ඒකේ ඔය වගේ වාක්‍ය යොදලා තියෙන්නේ මොකක් නිසාද? දැන් ප්‍රාථමික වශයෙන් අපි මේ ಗುಣධර්ම පුරුදු කරන්න යොමු වෙනකොට අපි කවුරුත් අපි නිතරම කියන කතාව තමයි අපි කවුරුත් මම ඇතුළු අපි හැමදෙනාම ආත්ම මූලික ස්වභාවයකින් තමයි ඕවා කරන්න පටන් ගන්න. ඒ කියන්නේ අපිට මේ ලෝකය සුවපත් කිරීමේ ඕනකමක් නෙමෙයි අපිට තියෙන්නේ මුලදී ආරම්භයේදී මගේ වැඩේ කරගන්න. ඒ කියන්නේ මට පීඩා අඩු කරගන්න. මට කෂ්ඨ නාඩු කරගන්න මට සුවෙන් ඉන්න. ඉතින් ඒ නිසා අපිට අර ප්‍රාථමික අවස්ථාවේදී කෙනෙකුට එතන ස්පර්ශ කරවන්න වෙනවා. ඒ එතන ස්පර්ශ කළාම තමයි එයාට උත්තේජනයක් ඇති වෙන්නේ. දැන් මේක මේක කළොත් හොඳයි. මේකෙන් මට ප්‍රතිලාභයක්. දැන් අපි හිතමු පොඩි දරුවන්ට අපි ඉගෙන ගන්න කියනකොට ඒගොල්ලෝ අපි කොහොමද උනන්දු කරන්නේ? ඔයාට මේ ඉගෙන ගත්තොත් තමයි මේවා ලැබෙන්නේ. මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ. අර එහෙම කරන්න. එතකොට ඒ දරුවන්ට යම් ප්‍රමාණයකට අරක ගැන තෘෂ්ණාවක් තමයි ඇති කරවන්නේ. ඉතින් ඒ අනාගතයේ එකෙන් ලැබෙන ප්‍රතිඵලය දකිනකොට තමයි එයාට මෙත්වඩන්න ඕන කියලා හිතෙන්නේ. දැන් මෙත්තානිසංස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කරුණු 11ක් දේශනා කරන්නේ 11ම තමන්ට ලැබෙන ප්‍රතිලාභ. එතකොට ඒවා ගැන අහනකොට තමයි මමත් මෙත් වඩන්න ඕන කියන අදහසට එන්නේ. හැබැයි මේක පටන් ගන්න කාලයක් කරගෙන යනකොට තමයි අපට දැනෙන්නේ ඒක මේ මට ප්‍රතිලාභ ගන්නට කියන අදහසින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක විවෘතව ගුණයක් හැටියට අදාළ අරමුණ පිළිබඳව වැඩෙන්න ඕන මනෝභාවයක්. එතකොට මේ මනෝභාවය වැඩනකොට මේ මනෝභාවයනොයි Taman සුවපත් වෙන්නේ. ඒ වගේම දැන් අපි කතා කරලා ඇත්තන්දී තමන් සුවපත් කිරීම පිළිබඳව තමන්ට තියෙන්න ඕන ඥාන සම්ප්‍රයුක්ත බව. මොකද මම සුවපත් වෙම්මා සුවපත් වෙම්මා කියලා ප්‍රාර්ථනාවක් ඇති කිරීම යම් ප්‍රමාණයක සහයක් වෙනවා මොකද එතකොට අපිට ඉලක්කයක් තියෙනවා හැබැයි ඒ ඉලක්කය තියාගෙන අපි නිකම්ම අර අනුන්ට මෙත් වඩනවා වගේ ඒක Taman දිහාවට හරවගත්තට ඒක එච්චර පළදරන්නේ නැහැ පළදරන්නේ නැත්තේ මොකද දැන් මේ මේ මානසික ගුණධර්මවලක් තියෙනවා අර සාමාන්‍ය ජන විවාහරේ තියෙන්නේ වෙද මහත්තයාගේ බෙහෙත් වෙද මහත්තයාට හරියන්නේ නැහැ කියලා ඒ කියන්නේ එයා වෙද මහත්තයා ලෙඩ වුණාන් පස්සේ වෙන වෙද මහත්තයකින් තමයි බෙහෙත් ගන්නෙ. <laughs> ඒ මොකද තමන් කොච්චර වෛද්‍ය ශාස්ත්‍රය දැනගෙන හිටියත් ඒ තමන්ගේ ලෙඩේට තමන්ට බෙහෙත් කරගත්තට ඒක එච්චර හරියන්නේ ඒ වගේ ගතියක් මේ ධර්මවලත් තියෙනවා. දැන් සත්‍යක්‍රියාව කියන එක අනුන් සම්බන්ධව විශේෂයෙන් පළදරනවා. හැබැයි තමන් සම්බන්ධව එහෙම පළදරන මට්ටමින් ඒක කරන්න පහසු නෑ. අන්න ඒ වගේ මේ මෙත්තාව කියන එක අනුන් ඉලක්ක කරගෙන තමයි මේ ගුණය වැඩෙන්නේ. Taman සම්බන්ධව මම සුවපත් වෙන්න කියලා හිතුවාම අපට ඒක යම්කිසි ඉලක්කයක් හදලා දෙනවා. ඒ කියන්නේ මම සුවෙන් ඉන්න ඕන කියලා. හැබැයි එතනදී අර කොහොමද Taman සුවපත් වෙන්නේ කියලා සති සම්පජඤ්ඤයෙන් විමසනකොට තමයි මේ දුරුගුණ දුරු කිරීමෙනුයි සුවපත් වෙන්නේ. ඊට පස්සේ ඉතින් Taman සුවපත් කරගන්න ඕන නම් දුරුගුණ දුරු කිරීමේ කාර්යය Taman සති සම්පජඤ්ඤයෙන් යෙදෙන්න ඕන. එතනින් එහාට ඒක මෙත්තාවේ කතාවක් නෙවෙයි සිහිනුවන පිළිබඳව. එහෙම නැත්නම් විදර්ශනාව පිළිබඳ කතාවක් එතනින් එහාට ඉතුරු වෙන්නේ. හැබැයි අනුන් සම්බන්ධව අනුන්ගේ මනස අපට විදර්ශනා කරවන්න බෑනේ. ඒ අනුන්ගේ මනස විනාශනා කරවන්න බැරි නිසා තමයි අපි මෙහෙම බලපෑමක් ඇති කරන්නේ එයාගේ මනස සැකසෙන්න යහපතක් වෙන්න ඒ වගේ යහපත් ගුණාංග මතුවෙන්න සාංශාරිකව තියෙන මේ බඳු දේවල් යහගුණ ස්පර්ශ වෙන්න කල්යාණ මිත්‍රව හමු වෙන්න හමු වෙලා මේ පීඩාවෙන් එයා දුරු වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරමින් එයාට යම් බලපෑමක් පිටින් බලපෑමක් ඇති කරනවා ඇරෙන්නට අපිට ඇත්තටම වෙන කරන්න දෙයක් නැහැ එතකොට ඒ අනිත් කෙනාට එහෙම සුවපත් කරන්න ඕන කියලා හැඟෙනකොටම අවංකවම අන්න තමන් තුළ අර යහපත් මනෝභාවය ගොඩනැගේ. එතකොට අපි අවසාන හේතුඵල වශයෙන් හඳුනා ගන්නවා දැන් මෙන්න මේ විදිහට අවංකව අනිත් කෙනා ගැන අපි හිතනකොට තමයි මේ ගුණය මතුවෙන්නේ. වෙන මේක මතු කරන්න ක්‍රමයක් නැහැ. එතකොට ප්‍රඥාව කියන එක මතුවෙන්නේ කොහොමද? ප්‍රඥාව කියන එක මතුවෙන්නේ මේ නාම රූප ධර්ම හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් විමස විමසා බලන කොටයි ප්‍රඥාව ඇති වෙන මේක ඇති වෙන්න ක්‍රමයක් නැහැ. එතකොට සමතය ඒකාග්‍රතාවය ඇති වෙන්නේ කොහොමද? එකම අරමුණ පිළිබඳ නැවත නැවත මෙනෙහි කරමින් බාහිර නොයා සිටීම. එතකොට ඒක ඇති කරන ක්‍රමය ඒකයි. අන්න ඒ වගේ අපට කාලයාගේ ඇවෑමෙන් තමයි ඒ තැනට අපේ මනස යන්නේ. ඒකයි අපි මේ හැම පාරමිතාවකදීම අගට පැහැදිලි කරන්නේ ආත්ම මූලික තැනින් තමයි අපි මේව පටන් ගන්නේ. එතකොට Tamanට මේකෙන් ප්‍රතිලාභයක් තියනවා කිව්වේ නැත්නම් <laughs> එහෙම කිසි කෙනෙක් මේ ගුණධර්ම වඩන්න, සිල් රකින්න, දන් දෙන්න, භාවනා කරන්න යොමු වෙන්නේ නැහැ. අපි වුණත් එහෙම තමයි. එතකොට හැබැයි අපි පටන් ගන්න එතනේ. එතනින් පටන් ගත්තට කාලයක් යනකොට අපිට දැනෙන්න ගන්නවා ඒ හරියට අපි කරන්න උත්සාහ කරනවා නම් අපිට දැනෙනවා මේක මනසේ ගොඩනගෙන්න ඕන ගුණයක්. එතකොට ඒ ගුණය මතුවෙන්නේ කොහොමද කියන තැනට හරියට අපේ ස්පර්ශ වෙනකොට තමයි අර මානුෂීය කියන තැනට කියන්නේ ඇත්තටම අනුන් සුවපත් වෙන්න ඕන. අනුන්ට යහපතක් වෙන්න ඕන. අන්න එහෙම අවංකව හැඟෙන කොටයි මේ ගුණය මතුවෙන්නේ කියන එක දැනෙනකොට තමයි අපි මේ ගුණය වර්ධනය කරන්න පටන් එතනින් එහාට මේ Tamanට එකෙන් ප්‍රතිලාභයක් ලැබෙනවා කියන පටු තැනක ඉඳගෙන නෙවෙයි. ඊට වඩා පුළුල් සියුම් තැනකට අපි යනවා. ඊට පස්සේ තවත් එහාට යනකොට තමයි අපිට මෙතන සත්පුද්ගල ස්වභාවයක් නැති බව දැනෙන්න දැනෙන්න තමයි මෙතන මමද ඔහුද කියන කතාවක් නෑ මේ විමුක්ති මාර්ගයේදී මෙතන විකෘති නොවේ. ඒ අදාළ ඵලය ගොඩනගන්න අවශ්‍ය හේතු ප්‍රත්‍යගොණු කිරීමයි අවශ්‍ය එතකොට එතන සත්පුද්ගල කතාවක් නෑ. එතන ඊට සියුම් ගැඹුරු දර්ශනයක් එක්කයි එතන කටයුතු කරන්නේ. ඉතින් නමුත් හැමෝටම එතනට යන්න නම් මේ පටන් ගන්න වෙන්නේ මේ ආත්ම මූලික තැනින්. මොකද සත්වෝ ඉන්නේ එතන නිසා. සක්කාය දිට්ඨියෙන් තුල নিমগ্নව සක්කාය දිට්ඨියෙහි එල්බගෙන මම මට මගේ කියන ආකල්පයෙන් ඉන්නේ. ඉතින් ඒ මිනිස්සයානේ අපට අතනට ගෙනියන්න වෙන්නේ. ඉතින් ඒ මිනිස්සයා එතනට ගෙනියන්න නම් අපිට මේ හැම දෙයකම තියෙන ආත්මලාභය ගැන කියන්න වෙනවා. නිවන ගැන කියනකොට කොහොමද කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසුණු අග්‍ර අමූර්ත මහා නිර්වාණය. එතකොට එතන තියෙන සියල්ල නැති බව. ඉතින් එතන මොකක්වත් නාම ධර්මත් නැහැ රූප ධර්මත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල දේශනා කරනවා එත්ත ආපෝච පටවීච තේජෝ වායෝ නගාදති එතන ආපෝත් නැහැ තේජෝත් නැහැ පටවිත් නැහැ වායෝත් නැහැ විඥානත් නැහැ චිත්තචෛසික මොකුත් නැහැ ඔය කතාව කිව්වොත් සාමාන්‍ය මනුස්සයාට ඒ මනුස්සයා ආයේ නිවන් දකින්න ලෑස්ති වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා මේ හැම තැනකදීම අපි අපි තේරුම් ගන්නට ඕන අපි ආමන්ත්‍රණය කරන්නේ කාටද කියලා ඒ ආමන්ත්‍රණය කරන්නේ කාටද කියලා අපි දැනුවත් උනේ නැතිනම් අපිට ලෝකය සුවපත් කරන්න බෑ. එහෙම ආමන්ත්‍රණය කරන්න අපි දැනුවත් නැත්නම් අපි එහෙම ආමන්ත්‍රණයක් කරන්න යෝග්‍ය පුද්ගලයෝ නෙමෙයි. ඒ නිසා ලෝකය සම්බන්ධව අපිට යම්කිසි වෙනසක් පරිවර්තනයක් කරන්න පුළුවන් වෙන්නේ අපි ඒ අවබෝධය තුල හිටියොත්. දැන් මම දැක්කා මේක පුද්ගල විවේචනයක් හැටියට නෙමෙයි මම කරන්නේ ධර්මකාරණයක් මතු කිරීමක් හැටියට. කිරිබත්ගොඩ ඥානන්ද හාමුදුරුවන්ගේ වෙන්න ඕනේ හඬපටය උන්වහන්සේගේ පින්තූරේ දාලා එක දාලා තිබුණේ අන්තර්ජාලය. එතකොට උන්වහන්සේගෙන් කෙනෙක් අහලා තියෙනවා දැන් ඔබ වහන්සේලා ඉස්සර මේ නිවන් දැකීම ගැන කතා කළා. එතකොට ඉක්මනින් මේ භවයේම නිවන් දැකීම ගැන කතා කළා. එතකොට දැන් මේ తాවතින්ස යාත්‍රාවක් ගැන කතා කරන දැන් මේ මුලින් කියපු කරුණු දැන් කියන්නේ නැහැ. එතකොට උන්වහන්සේ පැහැදිලි කළාලු ඒ තනත්තාට උන්වහන්සේගේම කටහඬින් තමයි මට ඒක ඇහුනේ. මගෙන් මෙහෙම ඇහුවා මම මෙහෙම කිව්වයි කියලා. එතකොට උන්වහන්සේ දීලා තියෙන උත්තරේ මොකද්ද? මිනිස්සුන්ට අපි මඟ පෙන්වන්න උත්සාහ කළා. නමුත් මිනිස්සුන්ට ඒක වටහා ගන්න තරම් ශක්තිය නැහැ. ඉතින් ශක්තිය නැති නිසා තමයි දැන් ඒගොල්ලන්ට අඩුතරමින් සුගතියෙහිවත් සිත පිහිටව ගන්න. එහෙම නැත්නම් මේ මිනිස්සු කලබ දඟලනවා මට ආයෙ උපදින්නත් එපා මට භවයක් එපා කිය කී දඟලන. එතකොට සුගතියෙහි සිත පිහිටව ගන්නවත් බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ යහපතවත් අඩුතරමින් කරන්න තමයි දැන් එතන ගැන කතා කරන්නේ. එතකොට දැන් මේකේ පටලැවිල්ල කාගේද? මහජනයා එදා හිටපු තැනම තමයි ඉන්නේ. එතකොට මේ මහජ තමන් ආමන්ත්‍රණය කරන ඕඩියන්ස් එක එහෙම නැත්නම් Taman ආමන්ත්‍රණය කරන පිරිස කවුද කියලා තේරුම් ගන්න බැරි නම් ඒ දේශකයාගේ දේශන කෞශල්‍ය එහෙමනම් එයා දේශනා කරන්නට යෝග්‍ය පුද්ගලෙක් වෙලා නෙමෙයි එතනට ගිහින් තියෙන්නේ. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අපි සියලු දෙනා පරිපූර්ණවම දේශනාව පටන් ගන්න ඕන කියන එක නෙමෙයි. අපි කාතෙනොත් අඩුපාඩු සිද්ධ වෙනවා. ඉතින් ඒක පස්සේ හරි අපිට තේරුම් ගන්න පුළුවන් නම් මෙතන තමයි වැරදුනේ කියලා එතකොට ඒ වැරද්ද හදා ගන්න පුළුවන්. නමුත් ගැටලුව වෙන්නේ අර ආරම්භ කරනකොට ඉදමේව සත්‍යම් මොගමඤ්ඤ අපි තමයි හොඳම බණ කියන්නේ අපි තමයි මේ සියලු දෙනාට නිවන් දකින්න මඟ කියන්නේ මෙච්චර කාල අනිත් හාමුදුරු බොරු කරලා තියෙන්නේ ඒගොල්ලෝ මේ නිවන් මඟ අහුරලා තියෙන්නේ මේ දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නයි ඒගොල්ලෝ කතා කරන්නේ අපි තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයම නිවන් දකින්න කියා දෙන්නේ කියලා අර සියල්ල හැල්ලුවට ලක් කළා තමන් එක විතරක් ඉහළ තියලා කතා කරන්න යනවා නම් ඒක සුදුසු නෑ එතකොට ඒ தත්ත්වයටපත් වෙන්නේ අර තමන් පිළිබඳව අභිමාණයෙන් අභිමාණය. එතකොට ඒ අභිමාණය අභිමාණය ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද නොදැනුවත් බව. එතකොට හැබෑවට වැටහෙනකොට අර අනිත් ආම්තුරු කරපු වැඩේම තමයි කරන්න වෙන්නේ. මොකද මහජනයා ඉන්න තැන හරියට තේරුම් ගත්තත්. ඉතින් අන්න ඒ වගේ අපි කාටත් වරදින අවස්ථා තියෙනවා. මේ කතා කරන මම ඇතුළු අපි හැමෝටම අපි සර්වඥ වෙලා මේ වැඩේ පටන් ගන්නව නෙමෙයි අපිට දැනෙන හැටියට අපි ලෝකෙට දේවල් කියා දෙන්නේ. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕන. කොයිම වෙලාවකවත් අනිත් අය කරන සියල්ල විවේචනය කරමින් නිග්‍රහ කරමින් මට තමයි මේක වැටහෙන්නේ මං කියන එක විතරයි හරි කියන තැනට යන්නේ නැති වෙන්නට ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන එක දෘෂ්ටියක් හැටියටයි බුදුදහම පෙන්වන්නේ මේ අපි කියන එක මම කියන එක විතරයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා. එහෙම අපිට කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් සර්වඥයන් වහන්සේ. ඒතර සර්වඥ නොවන කෙනෙක් ලෝකයේ සමග ගනුදෙනු කරනකොට පරිස්සම් වෙන්නට ඕනේ. ඒ තමන් දකින තමන් පුහුණු කරන ක්‍රමයට වඩා වෙනස් දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. මට මම කතා කරන පිරිස හරියට තේරුම් නොගිහින් තියෙන්න පුළුවන්. මම කතා කරන ධර්මකාරණේ හරියට මට තේරුම් නොගිහින් තියෙන්න පුළුවන්. ඒතොර මේ හැම පැත්තක් ගැනම යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරමින් ඉතා පරිස්සමින් ඕන අපි අන් අය සමග ගනුදෙනු කරන්න. නමුත් ප්‍රාථමික අවස්ථාවේදී මම මේ උදාහරණය කිව්වේ ඒතොර හැම දෙනාම ප්‍රාථමික අවස්ථාවේදී ඒ ඉන්නේ ඔතන ඒගොල්ලෝ මේ මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්නවත් නෙමෙයි ඒගොල්ලෝ ඉන්නේ අර අර මමත්වයක් එක්කලා. ඉතින් ඒගොල්ලන්ට බලහත්කාරයෙන් මේකම කරන්න ඕන කියලා බලපෑම් කළයි කියලා. එතකොට විකෘති වෙනවා. ඒ නිසා යන්න පුළුවන් ක්‍රමයක් ඕන අපි පෙන්වන්න. අන්න ඒ නිසා තමයි මෙත්තා භාවනාවේදී මම සුවපත් වෙම්මා මම නිදුක් වෙම්මා ආදී වශයෙන් ආරම්භ කරන විදිහට ඒවා සකසලා තියෙන්නේ ඒ ප්‍රාථමික ජනතාව අනුක්‍රමයෙන් ආත්ම මූලික සංකල්පයෙන් මානුෂීය ගුණයට එතනින් ආධ්‍යාත්මික අවදිමත් බවට ගෙනියනවා ඇරෙන්න වෙන විකල්පයක් නැති නිසා. ඉතින් ඔබතුමාට හිතෙනවා නම් මම මේ ප්‍රාථමික තනින් ඩෝන්නේ කියලා ඒ දෙවෙනි තන තුන්වෙනි තනින් පටන් ගන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි හැමතිස්සෙම මුල ඉඳන් එන්න ඕන කියලා නියම නැහැ. අපි ඉන්න තැන ඉඳලා ඉදිරියට. හැබැයි පරිස්සම් වෙන්න නැත්තේ මේ ගැනයි. මොකද්ද? ඒ Tamanට එහෙම හිතෙන්නේ සැබෑ අවබෝධය තුලින්ද එහෙම නැත්නම් යම්කිසි අභිමානයක් හෝ එහෙම නැත්නම් අභිමානයක් හෝ එහෙම නැත්නම් ඒක නෑ මට ඕන නෑ අනුන්ට විතරක් දුන්නාම ඇති කියන හැඟීම නිසාද එහෙම නැත්නම් ඒක තමන්ගේ විශේෂත්වයක් හැටියට දැකලාද අනිත් අය කරන දේ වැරදි මම කරන එක විතරයි හරි කියලාද මේ මොන මානසික තත්ත්වෙන්ද ඔතනට එන්නේ එතනට එන්නේ හැබෑවට හේතුඵල දැනගෙන මෙන්න මෙහෙමයි මේක විය යුත්තේ කියන අදහසින් නම් එතනට එන්නේ ඒක සාර්ථකයි. ඊට පස්සේ ඒක කරගෙන යනකොට ඒක වැරදි කියලා දැනෙනවා නම් නැවත අපිට සංශෝධනය කරගන්න පුළුවන්. දැනට අපිට මේ විදිහට හැඟෙනකොට වැටහෙනකොට අපිට එතන ඉඳලා ඉදිරියට යන්න පුළුවන්. තරම් පැහැදිලි සුවනස් ගොඩක් පැහැදිලි මේ <laughs> අපි ඒ අදිමානයක් නන් නෙමෙයි මොකද දැන් සාමාන්‍ය මට තියෙන ප්‍රශ්නයක් තමයි හැම වෙලාවෙම හිතන ඇයි අපි අනිත් අයට උත්තර දෙන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් මේ කාරණාට මම කිව්වේ අපි අපි මගේ මනසේ ඇති වෙන්නේ අදිමානයේද නැද්ද කියලා මට හරියටම කියන්න බෑ මොකක් නිසාද බොහෝ කොට වංචක ධර්මයන්ගෙන් අපේ සිත රවට්ටන නිසා. ඒතර මම හිතාගෙන ඉන්න පුළුවන් මේක තමයි හරීම එක කියලා. නමුත් ඒකම වෙන්න පුළුවන් වංචක ධර්ම. ඒ නිසා මෙතනදී අපි ප්‍රශ්න උත්තර වශයෙන් හෝ ලෝකේ තව කෙනෙකුට යමක් ප්‍රකාශ කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අපේ මනස ගැන නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම. නෑ ඒක තමයි මම ඔබවසන්ට කියන්න හැදුවේ දැන් ඇත්තට මට හැම වෙලාවෙම තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මේ මේ සක්කාය කියන එක පුදුමාකාර විදිහට දැන් අපි මේ හිතනවාම දැන් මෙච්චර මේ ධර්මයක් අහනවා මේවා භාවනාත් කරනවා නමුත් මේ සක්කාය කියන එක හැම වෙලාවෙම එනවනේ කියන මේ මහා කලකිරීමක් ඇති වෙන හැම වෙලාවෙම ස්වාමීන් වහන්සේ මොකද මේ ඒක ඒක හැම වෙලාවෙම මත වෙන බැලුවාම එතන තියෙන්නේ සක්කායම තමයි ඉතින් මේ මත වෙන්නත් වෙන මොකද්ද මත වෙන්නේ ඒකට අපි සොහන්නස කොහොමද අපි ගලපා ගන්න ඕනේ ඇත්තටම දැන් මේ මට මේක දැන් අමතර ප්‍රශ්නයක් ඔබ වහන්සේ එහෙම කියපු හන්ද දැන් මේ දේශනා කරපු හන්ද ඒ අවතරකදීම කියන්නේ මේ ಗುಣ අවදි වෙන්නේ දුර්ගුණ දුරු වෙන්නේ මේ විදර්ශනා ප්‍රඥාවත් එක්කමයි අඩුතරමින් දැන් සද්ධාව ගැන අපි කතා කරනවානේ සද්ධාව පවා ආකාරවතී සද්ධාාවක් හැටියට කෙලස් ප්‍රහාණය කරන්න අවදි වෙන්නේ විදර්ශනා ප්‍රඥාව. ඒතකොට අපිට සද්ධාව ඇති වෙන සද්ධාව විවිධ ප්‍රභේද දක්වලා තියෙනවා. අපිට දල වශයෙන් අපිට පියවර තුනක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි පියවර තමයි අපේ උත්පත්තියත් එක්කලා අපේ මව්පියන්ගේ ආభాෂය තුලින් පන්සල් යන්න බුදුහාමුදුරුව හඳුනගන්න මේ අපේ ආගමික නායකයා මේ ශාස්ත්‍රවරයා කියන ගෞරවයත් එක්ක බුදුන් වදින්න පුද පූජා පවත්වන්න බුදුහාමුදුරුවන්ගේ ගුණ ගැන බණ අහන්න පොත් කියවන්න ඔය විදිහට දැනගෙන අපි යම් ප්‍රමාණයකට බුදුහාමුදුරුව ගැන සද්ධාව තියෙනවා. ඒක තමයි ප්‍රාථමික අවස්ථාව. ඊළඟට ඒ අවස්ථාව ඉඳගෙන අපට නිවන් දකින්න බෑ කෙලස් නසන්න බෑ දෙවැනි අවස්ථාව තමයි බුදු ගුණ එකින් එක එකින් එක අරගෙන දිගු කලක් ඒවා පිළිබඳව ගැඹුරට සිතන්න කල්පනා කරන්න බුද්ධානුස්සති භාවනාව කරන්න පෙළඹෙනකොට තමයි අන්න අපේ සද්ධාව යම් ප්‍රමාණයකට ආකාරවතී සද්ධාාවක් බවට පත් වෙනවා හැබැයි ඒ සද්ධාවෙනුත් නිවන් දකින්න බෑ නිවන් දකින්න අවශ්‍ය සද්ධාව මොකද්ද හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ නාම රූප ධර්මයන් බෙද බෙදා බලමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය තමන්ගේ නුවණින් ස්පර්ශ වෙන්න ස්පර්ශ වෙන්න තමයි ඒ තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානයේ කොතෙක්නම් පුළුල්ද උන්වහන්සේගේ දහම සාක්කාතයි කියන්නේ මේ නිසා නේද මේවා පිළිබඳව අපේ මනසේ සද්ධාව තහවුරු වෙන්න පටන් ගන්න. නොසෙල් වෙන ආකාරයෙන් නොසැලෙන අචල සද්ධාාවක් කියන තැනට ඒ පරිවර්තනය වෙන්න පටන් ගන්න විදර්ශනා ප්‍රඥාව. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය කියන තැන කඩන්න තියෙන්නේ එකම ක්‍රමය අපිට විදර්ශනා ප්‍රඥාවම තමයි. ඒක ඒ සඳහා අපට විවිධ පැති වලින් පටන් ගන්න පුළුවන්. දැන් ඔය දස සංඥා පුහුණු ඒක ඉතින් ඇත්තටම ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවා අතරම සනසෙක අපිට පේනවා ඉතින් ඉස්සර වගේ ඉස්සර අපේ සක්කාය <laughs> ඉස්සර ඉස්සර මමත්වයේ දැන් මමත්වයේ ඉතින් ඇත්තටම අඩු ගන්න රේ මමත්වයේ කින වෙලාවකට ඒක දැකගලා ඒ දකින්න ගතියවත් තියෙනවනේ සිහිය ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ අවස්ථාවදී ඒක අඩු වෙලා යනවා. එහෙම ඉම්ප්‍රූව්මන්ට්ස් නැතුව නෙමෙයි ගොඩක් තියෙනවා. නමුත් අර ඒත් අර නිතර ඒ මමත්වයේ දැන් හැම හැමලම් බැලුවොත් අයි මම මේක මේ අවස්ථාවදී කරේ කිව්වොත් ඔන්න කොහේ හරි තැනක තියෙනවා මේ මම ඉස්මතු වෙන්නත් දැන් මේක මේක මේ වෙලා තියෙන කියන එක නිකන් හැගෙනවා. ඒකට එහෙම අවස්ථාවල් තියෙනවා. අන්න ඒකයි මම කිව්වේ දැන් ඒ අර ಗುಣධර්ම පුහුණු කරනකොටත් අපි හැමතිස්සෙම ওই ප්‍රත්‍යවේක්ෂණය තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි වඩා හොඳ දෙයක් කරනවා කියලා හිතුවා වුණාට ඒ ඒ හිතන තැනම වෙන්න පුළුවන් අපි පටලවිලා තියෙනවා. එහෙමයි. ආව. ඒකයි සවන සර් මේ තව අර අර මනතක මහත්තයත් කිව්ව එකට දැන් මේ ඇත්තට මට මේ අපි වෙන කාව හරි අපි හදන්න යන තැන්වලදී මට හිතුණා මේ අපිත් හරියටම ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒක එතන රබවහන්සේ මුලින් කතා කරපු වචනයක් තියෙනවනේ මේ ප්‍රයෝග සම්පත්තිය නේද? ඒකයි ඒතකොට පෙර සූදානම දැන් අර අපි අපි දැන් බැල් දැන් මෙහෙම කාට හරි උදව්වක් කරන්න හරි නැත්නම් වාදයක් දෙන්න හරි ඒ தත්ත්වයේ සමනයටපත් කරන්න යනකොට හැම වෙලාවෙම හිතෙන්න ඕනේ මේකෙන් මට මේ ප්‍රශ්නේ එයි කියන ඒකට ලෑස්ති වෙලාම <laughs> මේ යන්නත් ඕනේ දැන් අර තවත් එකක් මතක් වෙනවා ඉතින්දි මේ දැන් අපි අපි හැමලෑම මේ අර කතාවක් තියෙනවා අනුන්ගේ ප්‍රශ්නවලදී අපි ඔක්කොම මේ විසාරිද එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ අනුන්ගේ ප්‍රශ්නවලදී අපි හරි අපි විසරදයෝ එහෙම නැත්නම් මේ ඒ කියන්නේ අනුන්ගේ ප්‍රශ්නට පුළුවන් අපට උත්තර දෙන්න නමුත් ඒක අපට එනකොට අපට කරගන්න බෑ. <laughs> කියන්නේ ප්‍රශ්නේ අනුන්ගේ නම් උත්තරය දාර්ශනිකයි. අන්න හරි අන්න හරි ඉතින් ඒවත් දැනගෙනම යන්න ඕනේ මේ වගේ තැනක. ඉතින් ඇත්තටම දැන් ඒ කතාවේදී ආපහු මතක් වුණා මේ මම මටත් එහෙම උදව් කරන්න කෙනෙක් ඉන්නවා මේ මං දැන් හිතාගෙන මේ නෑ මෙයාට නම් මං ආපහු මොනවත් කියන්න යන්නේ නෑ ඕන් දෙයක් කරගත්ත ඉතින් කියලා නමුත් දැන් මට හිතුණා ආපහු තව තවතරක් <laughs> ඉතින් මෙයාට කතා කරලා මේ ඇත්තටම අපි ඒ කියන්නේ දැන් මේක වැඩක් නෑ කියලා අතහැරලා දැම්මොත් එතනින් එහාට ඉතින් අපෙත් පුහුණුව එතනින් ඉවරයි ඉතින් ඒ නිසා අපි අනිත් කෙනා සකසන්න උත්සාහ කරන්නත් ඕන. හැබැයි අපිට අනිත් කෙනා උත්සාහ හදන්න බැරි නම් අඩුතරමින් අපි අර ආත්ම මූලික තැනටවත් යන්න ඕන අඩුතරමින්. ඒ කියන්නේ එයා හැදුන් නැති වුණාට මේ හදන්න උත්සාහ කිරීම තුළ මගේ මනස වැඩෙනවනේ මම අත්දැකීම් ලබනවනේ. දැන් ඇත්තටම මේ ධර්මදේශනා ආදිය කරන්න පටන් ගත්තාම එක් එක් ස්වාමින් වහන්සේලා පවා අපිට කිව්ව කාරණා තමයි ඔච්චර නිකන් ඕවට දඟලන්නේ මොකටද අපි ওই බණ කිව්වා කියලා මොකද මිනිස්සු රහත් වෙනවද එහෙම රහත් වෙච්ච කෙනෙක් ඉන්නවද මේ රටේ ලෝකේ අපරාධ අඩු වෙලත් නැහැ ඉතින් ඒ නිසා ඔය අපි සාමාන්‍යයෙන් අපට ආරාධනාවක් කළොත් ඉතින් ඒක පිරිමහලා දෙනවා වෙරෙන්න නිකන් ඔච්චර ඕවා කරට අරගෙන කරන්න දෙයක් නැහැ වගේ ප්‍රකාශන. ඉතින් ඒ හැම තැනකදීම මට කල්පනා වෙච්ච දේ තමයි හරිය. දැන් අනිත් කෙනා ඒ බන අහලා හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ ඒ අනිත් අය සකසන්න ඕන කියන කරුණා මෛත්‍රියෙන් මේක උත්සාහ කරනකොට ඒක මගේ මනසේ ಗುಣ වැඩෙන්න හේතුවක් වෙනවනේ. ඒ වගේම අනිත් අයට මේ ධම් කරුණු කියන්නේ නිකන් මම මේ කටින් මේවා නිකන් එන්නේ නෑනේ. මම ඒක හිතින් හිතලා මගේ ස්නායු පද්ධතිය මොළය සහාය කරගෙන මගේ මනස සහාය කරගෙන මම ඒ ඔක්කොම ගොනු කරලා ඒතකොට මේ තුලින් මගේ ඇතුළත යම් පුහුණුවක් ලබනවනේ. ඉතින් ඒ පුහුණුව තුළින් මම වැඩෙනවනේ. ඉතින් එතකොට මේ ධර්මදේශනා තුළින් අනිත් කිසි කෙනෙක් හැදුනේ නැතත් මේ තථාගත ධර්මයේ යලි යලි මගේ මනස ස්පර්ශ වෙනකොට මට යහපතක් වෙන්නේ නැද්ද? එතකොට ඒ යහපත වෙනවයි කියලා මට දැනෙනවා නම් ඉතින් එතකොට මම මොකටද ඒ කාර්යය නවත්තන්නේ? අනිත් අයටත් යහපතක් කරන්න පුළුවන් නම් කරනවා බැරි නම් අඩුම තරමේ මම මම හරි ඒකේ යහපත සිද්ධ කරගන්න. එතකොට දැන් ඒ විදිහෙන් හිතනකොට අර අනිත් කෙනා ගැන නෙමෙයි මගේ ගැන බලනවා කියනවට වඩා පොඩ්ඩක් එහා තැනකට අපිට එතනදී යන්න පුළුවන්. අපි උත්සාහ කරන්නේ අනිත් කෙනාට උදව් කරන්න තමයි. හැබැයි ඉතින් එයා ඒකේ ප්‍රතිලාභය ගන්නෙ නැත්තම් මම හරියටම වැඩෙනවා කියන තැනක ඉන්නකොට අපිට ගොඩාක් දේවල් සාර්ථකව කරන්න පුළුවන්. පැහැදිලි පැහැදිලි සනස් බොහොම පිං මේ තව චූටි ප්‍රශ්නයක් මේ අහන්න සනස් දැන් අර මේ උපේක්ෂාව සහ මුදිතාව අතරත් යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා කියලා මට දැනුණා. ඔබ සමහරට මේක ඉස්සරහට කතා කරනවා ඇති. මේ ඒ ගැන එහෙම එකක් තියෙනවා සම්බන්ධතාව කියන්නේ ඇත්තටම මෙත්තාවත් එක්ක එන කාරණා. ඒ කියන්නේ මෙත්තාව කියලා කියන්නේ අනිත් කෙනා සුවපත් කරන්න තමන් උනන්දු වෙන ගතියනේ. ඒ උනන්දු වෙන ගතිය තියෙන කෙනෙකුට විතරයි අනිත් කෙනා සුවපත්ව ඉන්නවා දකින්නකොට ඒකෙන් තෘප්තියක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය ලෝකයාගේ ස්වභාවය තමයි අනිත් කෙනෙක් සතුටින් සුවයෙන් ඉන්නකොට පොඩ්ඩක් ඔරොත්තු දෙන්න තිගතියක් එනවා. මොකද හැමතිස්සෙම සංසන්දනය කරන. එයා ඉහලින් ඉන්නවා අපි තාම මෙහෙමයි වගේ. එතකොට ඊර්ෂ්‍යාවක් මතුවෙනවා. එතකොට ඊර්ෂ්‍යාවට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි මුදිතාව. එතකොට මුදිතාව එන්නෙම මෙත්තාව තියන කෙනෙකුටයි. මෙත්තාව නැතිනම් එයාට මුදිතාවක් උපදින්නට විදිහක් නැහැ. ඉතින් එතකොට මේ මුදිතාව ඊළඟට අපිට උපේක්ඛාව දක්වා දියුණු කරන්න ඒක මුදිතාව සහයක් වෙන්න පුළුවන්. හැබැයි මුදිතාව ඍජු උපේක්ෂාවට සම්බන්ධ ධර්මයක් නෙමෙයි. ඊට වඩා ඍජුව සම්බන්ධයි ශාන්තිය ඊළඟට ප්‍රඥාව සිහිය ඔව් සිහිය ඒ බඳු ධර්ම ඊට වඩා ඍජුව සම්බන්ධයි උපේක්ෂාවට. හොඳයි හොඳයි. හොඳයි සානද බොහොම පිං ඔබ වහන්සේට කරුණ පැහැදිලි කරාට තෙරුවන් සරණයි. බය තෙරුවන් සරණයි.